තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සහා. අපි පටන් ගන්නයි හදන්නේ නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. දැයි අපේ ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. අනිකුත් පාසක මහත්වෝ සම්බන්ධ කරන අපි මේ බ්‍රහස්සය සිනසුරාදා කරන ධර්ම සාකච්ඡාවටයි වාරයක් පමිණලා තියෙන්නේ. ඉතින් අපි පෙබරවාරි මාසේ කරාට පස්සේ මේ මාර්තු මාසය සඳහා වෙලාවක් ලැබිච්ච අවස්ථාවක්. ඉතින් අපි පැයකමාරක් විතර කාලය ගන්න බලාපොරොත්තු වෙනවා මේ මුළු සාකච්ඡාව සඳහා ඒකේ මුල් විනාඩි ස්වල්ප අපි ව්‍යවස්ථාව සිහිපත් කර ගන්නවා. ඊට පස්සේ සංගීති සූත්‍රයේ අපි දා නතර කරපු තැන ඉඳලා ඒ සූත්‍ර කොටස දවසේ මාතෘකාව වශයෙන් තියාගෙන විවෘත සාකච්ඡාවකට අපි කාලය ගන්න එකයි කරන්නේ.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 ಜಾති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමෙකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙක වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරින් ආරාමික ලජ්ජී පිරිසගේ ලග්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතුය.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 කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඥාත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථා වලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංන පරිපූර්ණතෝන සීලං පරිපූර්ණති යනාදී ධර්මයන් සිහි කොට හේර මජ්ජිම නවක තෙරණ හෙරණ හිරණද නෑ සෝන් තෙර තේර මජ්ජිම නවක තේර තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනුගෙන අනතිමානීව අනරස්ව සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැනෙන දැක්වෙන කරුණු හොඳින් දැනුගෙන දලදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයව පුරුදු කළ යුත්තාහ ගම්වැදීම් බණ කීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට පාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දැයෙහි යෙදිය යුතුය නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගනිකාරාමතාදී ශාසන පරිහානි කර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දශකතා වස්තු වලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සුත්තාගත කරුණු හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තියෙන් වෙන්න ප්‍රතිපatti ප්‍රතිවේධ ශාසනද්වේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මයේ උද්ඝාණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා, ධර්මදේශනා ආරාධනා ආදී සුදුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණ ආදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. ඔව් අපි විනාඩි 10ක් විතර ගගන් තියනවා 10කට අඩුයි. මේ විවස්ථාව කියවන්න අපි දැන් ඉල්ලීමක් කරමු. අපේ සංගීති සූත්‍රයේ දෙකේ පොතේ මං හිතන්නේ අපි හිටියේ. තව ඊගාවට අද දවසට මොකද්ද මාතෘකාවට ගන්න කියලා සභාගත කරන්නයි කියලා. සමසමී ගිය සතියේ අහිරික අනුත්තප්පංච කලේ දැන් ඊළඟට තියෙන හිරිඔත්තප්පංච. ඒකම කරමු. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතස් සම්මා සම්බුද්ධේන දේ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන ඛතමේ ද්වේ ධම්මෝ හිරිච උත්තප්පංච මෙතෙන් එනකන් <coughs> කියවප ටිකක් කියවන්නකෝ. නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච ඇත්තටම අපි ගිය පාර කරපු එකේම නෙගටිව් එක වගේ නැත්නම් ගිය පාර නෙගටිව් එක කරුවා නම් මේ දැරි පොසිටිව් එක වගේ ගිය පාර අහිරිකනොත්තත් අපි කතා කරා. <clears throat> ඒක තේරෙන්න හිරියෝ තප්ප දෙක සම්බර කරන්න ඕනේ. එහෙම තමයි සරුවචනාංශයේ ඉගෙනීම ඉගෙනීම. ඉතින් අපි අද අවාසනාවට වගේ වෙන්නේ මේ ඉගෙනීමේදී හිරියෝ තප්ප වලට වඩා අඩු තත්ත්වෙන් සලකනවා අහිරි කනොත් අත්ත. එතකොට අපේ අධ්‍යාපනයේ කොර වෙනවා බාල වෙනවා අන්තභාග වෙනවා. අධ්‍යාපනයේදී හිරියෝ තප්ප වලට සමානව වගකීමක් බරක් බරසාරකමක් දෙන්න ඕනේ අහිරි කනොත් අත්ත වලට. එතකොට තමයි හිරියොතප්ප තේරෙන්නේ. ඉතින් මේ ඉගෙන ගන්න වෙලාවෙදීවත් මේ දෙක මේ සමාන මට්ටමක තියලා සරකා බලන්න පුළුවන් වෙන්නේ දර්ශන විද්‍යාව විතරයි. අනිත් හැම විෂයකදීම සදාචාරවාදය බාධා කරනවා. අපි හිරියොතප්ප ගැන කතා කරන බොහෝම සන්තෝෂ වෙනවා. අහිරිකානෝ තත්ත ගැන කතා කරන මොන පැංගිරි විසිනවා. ඉතින් ඒක නිසා අපිට කවදාකවත් සමබර දැනීමක් ලබන්න බෑ. විශේෂයෙන්ම ආගමික හැඟීම තියෙන කෙනාට. ඉතින් ඒක නිසා අහිරිකානෝ තත්ත ගැන කතා කරන ටික නොකල යුත්තක්. මේ නොවිය යුත්තක් ඉදිරිපත් කිරීමත් අහිරිකනෝ තත්ත්වයක් කියලා හිතනවා. ඒතර තනි කකුලින් ඇවිදින්න හදනවා වගේ. අහිරිකනෝ තත්ත්වයට සාපේක්ෂව තමයි හිරියොතක් තියෙන්නේ. දැනුම ලබා ගන්න වෙලාවදී මේ දෙකට සමානව දීලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ සදාචාරවාදී බොහෝම බාධා කරනවා. මේ නිසාමයි මේ දර්ශනය කියන විද්‍යාව විශ්ේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ ඒ දෙකන කතා කරනකොට දෙකටම සමාන විෂයක් විදිහට සලකන්නේ. විෂය කාරණා විදිහට. ඉතින් ඒ නිසා යුවයිදී මේ අහිරිකනෝ තත්ත්වවලට වැඩියෙන් ඉඩ දෙනවද කියලා චෝදනාවක් තියෙනවා. නමුත් කෙසේ නමුත් මේ දෙක අහිරිකනෝ තත්ත්ව දැනතෝ හිරියොත් අප දැනගන්න බෑ කියන එකයි මම මේ කියන්න දාන්නේ. ඉතින් ඒකෙදී තරුවචන් හන්සේ ලෝකේ බහුලව තියෙන අහිරිකනෝ තත්ත්ව කියලා ඉවර වෙලයි හිරියොට අප ගැන කතා කරන්නේ. බාලයා ගැන කතා කරලයි බාණිදා ගැන කතා කරන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි. මොකද ලෝකයට තේරුම් ගන්න ලේසිතන තමයි අහිරි අනෝතත්ත. ලැජ්ජ බය නැතිකම. නමුත් ලැජ්ජ බය නැතිවලි නැතිවලත් මේ හිරියොතප්ප ඊගාර තියෙන පාඩමට එන්නේ ලැජ්ජ බය ගැන මොකක්ද හැඟීමක් තියෙන කෙනෙක්. ඒක මේ අහුල ගන්න <coughs> ඒ පෙත අල්ලන්න දන්නේ නැහැ. ආගමික නායකයෝ. ආගමික නායකයෝ කියන්නේ මේ හිරියොතප් තියෙන කට්ටිය විතරක් එන්න කියනවා. එතකොට එන්නේ විශ්සෝ. එන්නෙම මේ මුල් මේ සදාචාරවාදියෝ. ඒගොල්ලත් එක්ක යන්න බෑ. ඒගොල්ලන්ට කියන්න ඕනේ කට්ටියම එන්න අපි මේ කතා කරන දෙන්නේ හිරෝ තපස හිරි කනෝ තත්ත ගැන. ඉතලා කියලා දෙන හිරි කනෝ තත්ත. ඊට පස්සේ හිරියෝ තත්ත. ඉතින් කවුරු හරි හිරි කනෝ තත්ත කරන වෙලාවේදී අපෝ ඌව කතා කරන්න එපා අපි දන්නේ නැහැ කියන්නේ නැතු. අනේ ඕක මටත් තියෙනවා. මම ළඟත් මේක තිබුණා මම විඳවලා තියෙනවා. මොකද්ද මේකට උත්තරේ? ආ උත්තරේ හිරියෝ තත්ත. ඒක නිසා මේ ආගමික පොත් සුද්ධ ලියවිලි චරිතාල දාගෙන. ඒ වගේ දේවල් වලදී අහිරිකන තත්ත්ව කරන අස්කිරීමට අපි එඩිටිං කියලා නමක් දාලා තියෙනවා ගුණ හරප. ඒ එඩිට් කරුවට පස්සේ ගන්න දෙයක් නැහැ. ඒකේ ඔක්කොම මේ මේ රසහාරිය කපලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අහිරිකන දත්ත කොටස් එකට ඇතුල් කිරීමේ පළවෙනිම උත්සාහ ගත්තේ කල්කොදයා පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ. ඒ ශාන්ති කිව්වා මගේ චරිත අපදාන වෙන කවුරුහට ලියුවොත් එම් මම සුද්ධවන්තෙක් විදියට ලියනවා මම නැහැ. මම සුද්ධවන්තෙක් නෙමෙයි. මගේ ඇත්ත විචිදේ මෙවුවා. ඒ නිසා මම මගේ සොයන් ලිඛිතට අවධානය ලියනවා කියලා උන්වහන්සේ ලිව්වා. ඊට පස්සේ අපේ ලොකු තාන්තෙත් ලිව්වා මේ මමත් මරුණාට පස්සේ චරිතාපදාන ලියාවි. ඒකට මම ඉපදෙනකොටම බ්‍රහ්ම ලෝකෙන් ආවා වගේ කියාවි. නෑ එහෙම එකක් නෑ. මයිලක මෙහෙම ලැජ්ජ නැති බය බය නැති වැඩ වෙලා තියෙනවා. මෙන්න මගේ චරිතය කියලා ලියන්න පටන් ගත්ත හැබැයි ඉවර කරගන්න බැරුණා ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක නිසා හිරියොතක් තියෙන තැන අහිරිත අනතප්ත ගැන සැලකිල්ලක් නැත්නම් ඒ කතාවේ කිසිම රසයක් නැහැ. ලුණු ඇඹුල් නැතුව වගේ. අහිරික අනතප්ත විතරක් තියෙන කේ හිරියොතප් ගැන පෙන්නුවක් නැත්නම් ගොනුවක් නැහැ. දියුණුවක් නැහැ. ප්‍රගමණයක් නැහැ. ඉතින් මේ දෙක ඉදිරිපත් කරන ක්‍රමයෙන් මේ දෙකම නැති කෙනෙකුත් නැහැ. හැම කෙනෙක් ගාම දෙකම තියෙනවා. ඒක මේ පෙළ ගැස්ම විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන අපේ තියෙන අහිරික අනුව දත්ත බයලජ්ජ නැතිකම. එහෙම නැත්නම් මේ පවට බයක් නැහැ, පවට ලැජ්ජාවක් නැහැ. ඒ භවට බයක් ලැජ්ජාවක් නැතිකමෙන් තමයි අපි පෞද්ගලික ආස්වාද ලබන්නේ. ඒ ආස්වාද ලැබෙනකොට අපිට සමාජයෙන් කර්මසා කර්ම ඵලයෙන් නැත්නම් තමන්ගේ හෘදේ සාක්ෂියෙන් වද දෙනවා. එතකොට බුදු කෙනෙක් පහළලා කියනවා ඕක නැති කරලා ඕක ওই වගේ එකක් ලබන්න පුළුවන්. බයලජ්ජා සහිතව කරන දෙයක් කරන්න. ඒක හෘද සාක්ෂිය දෙත් දෙන්නේ නැහැ. නීතියෙන් කරදර වෙන්නේ නැහැ. රට්ටුන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ නැහැ. අපාගත වෙන්න වෙන්නේ නැහැ. ඒක භ්‍රමචාරියක්. ඒ නිසා අරක දන්න කෙනාටයි මේක බලපාන්නේ. අහිරි කණුතත්ත තියෙන කෙනාටයි හිරිය තප්පල වටනාකම තියෙන්නේ. ඒ නිසා මේ ඉදිරිපත් කිරීමේදී මට හිතෙනවා අහිරි කණුතත්ත ඉදිරිපත් කරලා තමයි බුදුජානන්සේ හිරිය තප් ගැන කතා කරන්නේ. ඉතින් හිරිය තප් අහිරි කණුතත්ත කතා කරන වෙලාවදී කාරණා හතරක් ඉදිරිපත් කරගත්ත මට පතක විදියට නැත්නම් හතර ආකාරයකට මේ හිරියොතප් වලට කියනවා දේව ධර්ම, සුඛ ධර්ම, ලෝකපාලක ධර්ම. ඉතින් දේව ධර්ම කියලා කියන්න හේතුව දේව ධර්ම ජාතකේ. ඒකේ පෙන්ලා දීලා තියෙනවා මේ ලැජ්ජ බය දෙක ලෝකපාලක ධර්ම වශයෙන් ඉදිරිපත් ඒ තමන්ගේ සහෝදර දෙන්නත් බේරගෙන මහ බෝසතාණන් වහන්සේ ඒ බෝසත් චරිතය රංගපා දියුණු කරගත්ත හැටි. අනිත් එක අහිරි කනෝ තත්ත සුක්ඛ ධම්ම ඉරියොතප් කන්න ධර්ම කියලා තියෙනවා. ඒක බුදුන් පඬිස්සාරජ මතක් කරන්නේ මේ කළු පෘෂ්ඨය තාපේ උරා ගන්නවා සුදු පෘෂ්ඨය තාපේ ප්‍රතිස්ථාපනය කරනවා ඒ නිසා ක්‍රිකට් ගහනකොට අවුවේ සුදු ඇඳුම් හදිනවා වාහනවල වහලෙට සුදු පාට ගාලා ඊට හරියට කළු පාට ගන්නවා එතකොට උෂ්ණ රටවල උෂ්ණ උරා ගන්නව අඩුයි ඒ නිසා සුදු ධර්ම හිරියොතප් වගේ ඒක කෙලස් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රාවර්තනය කරනවා. කළු ධර්ම මේ කෙලස් උරා ගන්නවා. ජෛරියොතප් නැති කෙනා එකතු වෙන්නේ පාපතරයන් එකමයි. පාපතර අදහස් එක්කමයි එන්නේ එන්නේ ඒක බෝ වෙනවා. ඒ වෙනුවට අහිරි කනෝතප්ත වෙනුවට හිරියොතප් දැම්මොත් සත්පුරුෂයන් ළඟට ලඟන පව කරගන්න වෙලාවක් නැති වෙනවා. එනිසා ඒකට සුඛ ධර්ම කියලා කියනවා. සුදු පාට ධර්ම කියලා. ලෝකපාලක ධර්ම කියලා කියනවා එක්කෙනෙක් හරි සමාජික වේවා තනියම හෝ වේවා ඒ හිරියොත ඇතුව වැඩ කරන්න පටන් අරගත්තොත් එයා සබහ ධර්මයට ගැලපෙනවා න්‍යාය ධර්ම තේරුම් ගන්නවා එයාට එතකොට මේ ලෝකපාලකයන්ගෙන් ලෝකපාලකයන් නෙවෙයි ලෝක න්‍යාය ධර්ම වලින් බාධා නැති මාර්ගයක් පෑදෙනවා හිරියොත නැති කෙනා මොනතරම් මේ සැලසුම් හදලා එහෙම නැත්තම් බලය යොදවල කුමව කරත් හොම්බෙන් යන කතා දෙකක් නැහැ ඒ හිරියොතප් නිසාම ලෝකපාලක ධර්මයන්ගේ මේකට ලක් වෙනවා මේ අවහිරයට ලක් වෙනවා ඝර්ෂණයට ලක් වෙනවා ඒක නිසා කියනවා හිරියොතප් වලට ලෝකපාලක ධර්ම කියලා අපිට ඕනේ නම් ග්‍රහ යෝගේ බලා ගන්න නැකත බලා ගන්න හරියනවද නැද්ද කියලා බලන්න වැඩක් තමන්ගේ හෘද සාක්ෂියට සලකා බලලා කියන්නේ මේක ලැජ්ජබයි ඇතුවද කරන්න කියලා. කවුරු මොනවා කිව්වත් ලැජ්ජබයි සහිතව කරනවා නම් එයා දන්නවා ටික දවසක් ගිහිල්ලා ඔක්කොගම සහයෝගය ලැබෙනවා. අපි මේ අමෝරාවෙන් එහෙම නැත්තම් මේ මොකද්දෝ න්‍යාය පත්‍රයක් ඇතුව යට වංචනික ධර්ම ෂට ධර්ම තියාගෙන කටයුතු කරනවා නම් මොන සැලසුම් ගැහුවත් මොන තරම් මේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරත් එහෙම නැත්නම් කියනවා නම් ආයෝජනයක් කරත් හරියන්නේ නැහැ. ඒක නිසා මේකට ලෝකපාලක ධර්ම කියලා කියනවා. ඉතින් මේකේ හතරවෙනි අංශය තමයි මේ භාවනා කරන කෙනා ඉන්ද්‍රිය দমনයි. තමන්ගේ බයලජ්‍ය දෙක කෙලින්ම සම්බන්ධයි ඉන්ද්‍රිය দমনයට. ඒ නිසා ඉන්ද්‍රිය দমনයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ බයලජ්‍ය පිළිබඳ හැඟීමක් අත්තල කෙනෙකුට. බයලජ්‍යාව ස්වභාවයෙන් පිටින්නෙත් නැහැ. බුද්ධ ශාසනයක් අවශ්‍යයි. බැලත් ජාතික තිබුණොත් ජාතිය භූමියව පැත්ත වෙන්නේ නැහැ. පැවැත්ම තමයි කෙරෙන්නේ. බැලත් නැති කිරීම තමයි ජාතිය භූමියව නතර කරලා නැවැත්ම පැත්ත හිතන්නේ. ඉතින් ඒකට ඒ ඒ ධර්මතාවයේ නැතුව මේ කටට මුඛවඩම් බැඳකට ඇස් දෙක වැහුවට අනිකුත් දේවල් පාලනය කරාට කිසිසේත්ම කිංජේ දමනයක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය দমনයක් ඇති වෙන්නේ හේතු පාදකත් නැති වෙනවා කියලා බුදුරජාණන්සේ දේශනා කළා. එනිසා කවුරු හරි යම් ඉන්ද්‍රිය দমনයක් කරනවා නම් ඒකට ඇතුළතින් සාධාරණීකරණය කරක් අවශ්‍යයි. මං ඇයි මේ দমনේ වෙන්නේ? මේ ලෝකය හවස්සන්නට එහෙම නැත්නම් අපායට බයෙන්ද නැත්නම් සුද්ධ ලියවිලට බයෙද එහෙම නැත්නම් ලකුණු ගන්නද ඒ කිසි දෙයක් yaadෙන්නේ නැහැ. ඒක දේශපාලන විද්‍යාවෙන් පැහැදිලිව ඔප්පු කළා වෙලා තියෙනවා දේශපාලනඥයෝ කියලා කියන්නේ මේ මවාගත්ත කිඹුරු කඳුල ඇරික ඇති කරන ඉදිරියට යන්න හදන මේ චරිත. එහෙම නැත්නම් මම අපේ හරියන්නේ නැහැ. බුදුජානනාංශ දේශපාලන චරිත රකපෑවේ නැහැ. උන්වහන්සේ ලෝක නායකත්වයට කවුරුත් අභියෝග කරන්නේත් නැහැ. ඒ වගේ කාටරි අවශ්‍ය නම් ඉන්ද්‍රිය দমনයක් කාටවත් පටවන්න යන්න එපා. පටවැවට කෙරුවට ඒක බොරුව කරන්න. එයාට බයලජ්‍ය දෙක තියෙනවා නම් ඒක ලෝක පාලක ධර්මයක් යන යන තැන ඒක හැරියනවා. ඒකට උනන්දු කරවන්න කාට හරි කියලා දෙන්න. මේ බයලජ්‍ය දෙක ඇති කරගත්තොත් අම්මා තාත්තා වගේ ලෝකේ කාලගුණයක් Tamanට උදව් කරනවා. ඒක කරරව කෙරුවොත් ඒ කෙනාගේ අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය দমনය සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය দমনය තිබුණොත් විතර සීලය සිද්ධ වෙනවා. ඒ නිසා සීල ශික්ෂාව නැත්නම් ශික්ෂා ධර්ම කියලා දෙනකොට ඒ ශික්ෂා ධර්ම සාධාරණීකරණය කරන්නේ බයලජ්‍යාවෙන්. ඒක තමයි සර්වචනාංශයේ අපන්නක සූත්‍රයේ ආගමක් ධර්මයක් පිළිගන්නවද නැද්ද? කර්මයක් සහ කර්මඵලයක් තියනවද නැද්ද? හොඳ කළ කළ දේ ඵලඵල දේ තියනවද නැද්ද කියන එක ගහපා දෙන්න යන්නේ අපන්නක සූත්‍රය කියනවා මේක කෙරුවොත් මේක වෙනවා මේක කෙරුවොත් මේක නෑ කරලා බලලා ගන්න. බුදුහාමුදුර කිව්වට ගන්න එපා. ඒ නිසා හිතනවා මේ බුදුජානනාංශ ලෝකෙට පහන්නේ මේ කර්මේ සහ කර්මඵලය අපිට පටවන්න කියලා. නෑ අපන්නක සූත්‍රය කියලා බලන්න අපන්නක ජාතකය කියලා බලන්න අපන්නක සංයුත්තය කියලා බලන්න පෙන්නලා දීලා තියෙනවා මට මෙච්චරක් අතීත නාගතේ පේනවා. ඒකෙදි මෙන්න මේ න්‍යාය ධර්ම ටික මට පේනවා. පිළිගන්න කැමති නම් කරලා බලන්න. ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් මේ කියන්නේ. අපන්නක සූත්‍රයේ. ඒක නිසා බයලජ්‍ය දෙක තමයි එතන අඩියට අඩේට අරගෙන තියෙන්නේ. තමන් කරන කරන දේ වගකීමක් ඇති බව පිළිගන්නවද කරන කරන දේට වගවීමක් නැති බව පිළිගන්නවද සදාචාරත්ව වගවීමක් බාර ගන්න එකද බයලජ්‍ය දෙක කියලා කියනවා තමන් කරන දේ සදාචාරාත්මක වගවීමක් නැතුක බවට බයලජ්ජ නැතිකම කියලා කියනවා. මේකව සමහර දන්නේ නැහැ. තමන් මේ කරන දේ තමන් වග වෙනවද? එහෙම නැත්නම් සපේලා උත්තර බඳින්න කැමැතිද? අපදානේන සම්පායති කියලා තියෙනවා චරිතයෙන් සපේලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කරන දේ අරයා කිව්වා මෙයා කිව්වා මොනවත් අහන්නේ නැහැ මේ යම දෙයියන්ට. තමන් කරන දේ තමන්ට විශ්වාස කියලා තියෙයි. ඒක නිසා අදහසක් තියෙනවා භාවනා කරන්න එන්නත් rahat වෙලා තියෙන්න ඕන කියලා. උප්පත්තියම rahat වෙලා ඉන්න අයට විතරයි භාවනා කරන්න හිතෙන්නේ. ඒ අය විතර භාවනා හරියන්නේ. කරනවා අද බර බර ගන්න භාවනාව. මේගොල්ලෝ ඒ පෙරපින නැහැ. ඉතින් ඒක නිසා භාවනා කරනවා කියලා කියන්නේ විකාරයි. ඒ නිසා භාවනා කරන්න rahat වෙලා තියෙනවද rahat වෙලාද භාවනා කරන්න කියලා කියන ප්‍රශ්නේ පවා දෙවැත්තට දාලා පෙන්නන්න පුළුවන්. එනකොටම මේ පින තියෙන කරන්න බුදුන් කියනකොටම ඇඟ කිලිපොල්ල යනවා. ධර්මයේ කියනකොටම ඇඟ කිලිපොල්ල යනවා. සංඝයා කියනකොටම ඇඟ කිලිපොල්ල යනවා. සීලය කියනකොටම වැරදියා කියනකොටම ඇඟ කිලිපොල්ලනවා. ඒ මොකද එයා ගෙනාපු එකක් තියෙනවා. අර සමහරෙක් ඉන්නවා බුදුහාමුදුරුවෝ 100%ක්ම චරිතය හදාarලා තිනවා ධර්මයට හොඳට උකහලා බීලා තිනවා. සංඝයාගත් විනය ටික ඔක්කොම දන්නවා සිල්පදත් ඔක්කොම දන්නවා කරන හරියක් කරන්නේ රට්ටුට රවට්ටන්න විතරයි. හරියන්නේ නැහැ. ඒ හරියන්නේ නැති එක ගැන අපි අඬල වැඩකුත් නැහැ. ඒ නිසා මේ එහෙම තියෙනවායි කියලා කාටත් මේක හඳුන්වා දීමට පැකිලෙන්නත් එපා. කොත්තුව ගහලා බලන්න යන්න එපා රහත් වෙලා දැවිලා තියෙන කියලා. ඒක අපිට කරන්න දන්නේ නැහැ. කාටත් දීලා බලන්න. දීලා ගන්නේ පෙර තියෙන කෙනා. බටහිර බුද්ධ ධර්ම කියලා විශාල වශයෙන් පැතිරෙනවා. වැඩියම පොත් ප්‍රමාණයක් වැඩියම රිසර්ච් ප්‍රමාණයක් වැඩියම කරන්නේ අද භාවනාව. ඒ තරම් තියේදිත් පෙළඹෙන ගානක් අඩුයි. පෙළඹිලා බයලජ්ජාව පිළිගන්න ගානක් අඩුයි. උකට මොකට අපි නටන්නේ. මොක හැමදාම සුළුතරයක්. ඕක වැඩි බහුතරයක් වෙන්න හදනවා කියන්නේම පිස්සුවක්. බහුතරයක් වෙන්න හදන ආගම් තමයි ආක්‍රමණවාදී ආගම් වෙලා තියෙන්නේ. අපේනේ අපි ආගම අපි දන්නවා සුළුතරයට අපි හේතු වෙන්නේ. සුළුතරේ තියෙන බයලජ්ජාව පිළිගන්න අය ගහපාදීමකුත් නැහැ. ඒ ඔයකටම උපන් අය. මම ටිකක් පක්ෂග්‍රාහී යටි මේ පෙරපිනට මේක හේතු කිරීම සම්බන්ධයෙන්. එහෙම නැත්නම් මේ කර්මය බලපානවා කියන එකට. නමුත් කොහොම හරි කියන්න තියෙන්නේ ඒක තාම කාටවත් විස්තර කළ දෙන්න බෑ. මෙච්චර ලස්සන ධර්මයක් තියෙද්දි බයලජ්ජාවක් තියෙද්දි තදාචාරාත්මක වගවීමක ಗುಣ තියෙද්දි ඒක නොපිලිගෙන බිස්නස් කරන මිනිස්සු ගන්න. ඒක නොපිලිගෙන දේශපාලනය කරන මිනිස්සු ගන්න. ඒක නොකලගෙන මේ සමාජ ධර්ම වලින් සැප දෙන්න හදන මිනිස්සු ගන්න බලනකොට ඒක 99ට වැඩි වෙනවා. ඇයි මේ වගේ මේ අහිංසක ධර්මයක් තියෙද්දි මේ වැඩවලට යන්නේ කියන එක මොකා මොකාම තරඳා පවතිනක් දන්න. ඒ නිසා බයලජ්‍ය දෙක ඉස්සලාම Taman තුල තියෙන ප්‍රමාණය තමයි අනුන් මැනෙන්නේ. ඒ නිසා Taman තුල ඒක පිළිබඳව සංවේදී භාවයක්, අනුන්ගේ මතයට සංවේදී භාවයක්, පරිසරයට සංවේදී භාවයක්, Tamanගේ කයට සංවේදී භාවයක්, Tamanගේ ඉතිහාසයට සංවේදී භාවයක් වැඩෙනවනම් පරිණාමයක් වෙනවා. එහෙම නැත්නම් ඔලොමොල වෙනවා. එන්නේ එන්නේ එන්නේ අලුත් න්‍යායවල් හදාවි. අලුත් කට්ටිය සැක කරાવી. එහෙම නැත්නම් තමන්ට තමන් සැක කරાવી. තමන්ගේ ඉතිහාසයේ දෙස් දේවි. කවදාකවත් අත්දැකීමට ගන්න නැහැ. ඒ මොකද හේතුව බයලජ්ජ නැහැ. එහෙම කෙනෙක් කියන්න ගියත් කවදාකවත් බයලජ්ජාවට නතු බණක් කියෙවෙන්නේ මොනවදෝ එකකින් ඔප්පු කරන්න හැදේ. ඒ නිසා හිරියොතප් ගැන කතා කරන්න ඉස්සලා අහිරි කනෝ තත්ත ගැන කතා කරනවා. හිරියොතප් ගැන කතා කරපු අහිරි කරනොත් ගැන කතා කරපු හතරමයි හිරියොතප් පැත්තට යන්නේ. ඒක නිසා මේ හිරියොතප් වලින් තමයි මේ කොක්ක වදින්නේ සංසා මේ පරිණාම මේ නිවන් පැත්තට යන්න ඇවිලියල ගන්නෙ නිවන් පැත්තට කල්යාණ මිත්‍රයන්ට සද්ධර්මයට ඇවිලෙන්නේ අපි සම්බන්ධ වෙන්නේ බයලජ්ජා තියෙන කට්ටිය විතරයි. නමුත් ඒක මේ අධිකාරී ශක්තියට පාවිච්චි කරන්න යන්න එපා. බයලජ්‍ය නැති කට්ටිය ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. මොකද අපේ සංසාරේ කාලෙක අපි බයලජ්‍ය නැතුව ඉඳලා තියෙනවා. කොයි වෙලාවෙ බයලජ්‍ය පැත්තට ආවද කියලා කොහොමද ඒක ආවේ කියලාත් විස්තර කරන්න බෑ. ඒ නිසා බයලජ්‍ය නැතිවටත් ලෝකයේ අයිති. බයලජ්‍ය තියෙන කට්ටිය ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක හොයා ගන්නවා. ගැටුන් නැති මාර්ගේ යාට ඈත තියා පේන. බයලජ්‍ය ඇති කට්ටිය කරන කරන දේ වර්ධිනවා. ඉතින් ඒගොල්ලෝ බයලජ්‍යයටත් බයි. මේකට කරන්න දෙන්නේ. දොස් කියන්නත් එපා. ඒක දිහා බලාගෙන ධර්මයේ තියෙන ගැඹිරත්වයේ තේරුම් ගන්න එකයි තියෙන්නේ. ඉතින් මගේ මේ උගුරේ අමාරු නිසා මම මෙතන නතර කරනවා පොඩි නෑ. ඉතින් උගුරේ අමාරු කියලා නිකන් හිතේ නෑ. ඒක නිසා මම සාකච්ඡාවකට ආරාධනා කරනවා. මොකද මෙල්බන් පැත්ත කියන්නේ එන්න කියන්නේ චිත්තර. අද අර නේෂනල් බැංක් පැත්තේ සංගතේ පොඩි ඉලක්කයක් තිබ්බා. අවුන්නේ තේරුණේ නැහැ. තේරුණේ නැහැ. තේරුනේ නෑ නැවත කියන්න. තනන්ත නෝට් මෙල් බෙන් බෙන් අර සුප්පා ඉන්න ලෙවල් තුන එකක්. ආ ආ ආ ඔව්. අත්පාසලා. ඔව්. ඒකට අර කාණ්ඩ ගියා. ඔව්. මේක මුරලා ඉන්න මට දැන් කතා කරා. ආ ආ. මම කියන්නේ මට යන්න හම්බුනේ මේ අ ඒක නිසා මේ මිනිස්සු ගඩේ හම්බුනේ ගියා කියලා එතන මේ ඉන්න කාණ්ඩේ මේ අපි ගන්න ධර්ම කාණ්ඩේ එතන බොහොම අඩුයි. ඒක නිසා ඒගොල්ලන්ට ඉස්සෙල්ලා සෙකන්ඩ් සීටක් අපිට කියන්න වෙනවා මේ ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඊට පස්සේ ඒක පටන් ගන්න. මොකක්ද අපි දැන් මේ සැටර්ඩේ ඉන්න සර්වේට තියෙන මේ ෆැසිලිටේටර්ස්ට පොඩි මීටින් එකක් ඒකට ඉන්වයිට් වෙලා එතන ඉඳලා ඒක ඉස්සරහට අරගෙන යන්න තමයි කතා කරන්නේ. මම හිතන්නේ අඳුරක් නැති එක ලාභෙට හිටිය උන් හොඳ මිනිස්සු වෙන්න ඇති. ඔව් පාරමිත වෙන්න පුළුවන්. ඒක නිසා පිටින් ඔහම අල්ලලා යන් අපි බැඩ් මිනිස්සු ගණන් ගන්න නැතුව පොඩි උන්ට පණිවිඩය දෙන එකයි තියෙන්නේ. දැන් ඔය යන්නේ මෙල්බන් යන හතරවෙනි එක. බෙරික් පන්සලයි යුරෝප් පන්සලයි දැන් ඔය නෝත් මෙල්බන්. නෝත් මෙල්බන් වල ඉතන සිංහල පාසලක් තියෙනවා. ඒක ටීචර්ස් අපිට තමයි ඉඳලා තියෙන්නේ. ඔව්. ඉතින් කොහොමරි ලොකුයට පොඩියට දෙකටම අතුලගෙන යන්න තමයි කරන්න බෑ. එතකොට ඒගොල්ලද ඒත ආවේ මෙල්බන් දානෙට ආපු කට්ටිය නෙවෙයිනේ ඒ කට්ටිය යුරෝප් පන්සලේනේ. නෑ ඒගොල්ලෝ ඉතින් ආපු කාණ්ඩ යුරෝප් පන්සලේ කාණ්ඩ. මේක වෙනම කාණ්ඩ. මේ මේ චන්ද්‍රිකා ආපහු ආවද චන්ද්‍රිකා ලංකාවේද? චන්ද්‍රිකා නෙවෙයි ඇවිල්ලා තියෙන මට හම්බුනේ නෑ මම තමයි මුරායට ගොස් තමයි ඇවිල්ලා තියෙන්නේ. වෙන්නේ නැති මට හම්බුණා පෙරේදාද කොහෙදෝ? අපි ගමනක් යන වෙලාවේදී ආව පොල් ගහ වෙලා ඇවිල්ලා හිටියා කතා කරා. එතනින් ගියාම මේ තිලිනගේ තාත්තා නැති වෙලා. දැන් මම ඊමේල් එකක් ලියලා ආවේ චිත්‍රාට පස්සේ ගියාම හම්බ වෙයි. මම සජිත්ටත් ලිව්වා. මටත් ආවේ මේ හලාකෝ මාත්‍ය හරහා. මේ කවද ගන්න මම යුව පණිවිඩේ මට ආපු එක එහෙම යුවා මොකද මාත් හිතුවේ මාත් අපවත් වෙයි කියලා අපවත් උනේ නැහැ. මේ අසනීප මොකද උනේ? ඊයේ නෑ පොඩ්ඩක් හිටියා කොහේ හાર્ට් එකේ හිටියාද? යන්න වගේ හાર્ට් එකේ හිටියාද? හાર્ට් එකේ හිටියාද? ඔය නාදිමානි ගියා. ආ. මේ ගියාඳාරු වල ඊට පස්සේ අද උදේ ටිකක් ආවා ඉතින් මම හිතුවා හරි ගමන් කියලා බලන්න කියලා මුකුත් ඉන්නේ නෑ ඒක. ඒ බලාගෙන ඉන්න හොඳ නෑ. එතකොට යනවා. බලන්න හිටියොත් ආපහු එනවා. ඒ සතිය වඩනකොට වෙන්නේ බලන්න. බලන් ඉඳලා මොනවක්වත් වෙන්නේ. චූලත් මැරිලා, චූලත් මැරිලා මෙව වෙලා ඌ ඔක්කොම දැකලා දැන් ආයෙ පණ පිටින් ඉන්නව මොනවක්වත් මයිලක්වත් හිල්ලිලා නෑ. ඉතින් මං කව ඒ වෙලාව යන්න අරපන් එහෙම යන්න යන්නේ. අරක දිහා බලන්න. ඉතියාම ආපහු එනවා. එන්නේ මේ මේ මොකක්ද බලන්න ඉන්න මට මොකක්වත් නෑ ඒ වෙලාවේ හදන්නේ. ඒක තමයි දැන් ඔය ඔය කැඩිච්ච මිදිච්ච ශරීරෙටමයි ආපහු එන්නේ. කොන්ද කැඩිලා, බෙල්ල කැඩිලා, කකුල කැඩිලා. ගියා නම් හොඳ තැනකට යන්නේ ෂෝක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හම්බෙයි. අන්නම් ගන්නකල් හරි කියලා මතලා හිටින්නේ දැන්. දී එහෙම තමයි. එතකොට එක ඒක අනිත් එක මම අල්ලන්න උත්සාහ කරා උත්සාහ කරා උඹත් පැන්නා විකිත් පැන්නා. ඒක කියන්නේ අර වෙල්ඩින් වැඩ වගේක් තියෙනවා කියලා පස්සේ දයාට කතා කරලා විකියා ඒක පන්දේ දුන්නා නම් පන්දේ දුන්නා මෙයා කිව්වා ඒ කාණ්ඩය ඕගනයිස් කරලා අර ප්‍රාණන්ගේ සීනි වැඩ කරලා දෙන්න පුළුවන් දෙයක් කියලා කිව්වා මේ මම කොහොමද මේකමනේ මට විතරක් විතර හරියට මේ කියලා කියලා ඒක කරන්න පුළුවන් කියලා ඔය ඒකේ අපි කඩුවෙල ගිහිල්ලා තියෙනවද චිත්‍ර දැන් නෑ නේද ඔය ඒක ඒ කට්ටිය හදන්න හදනවා 40 80 වගේ බිල්ඩින් එක දැන් 40 21ක හදලා ඉවරයි. ඊට පස්සේ කැලලට ඉඩ තියලා හදන්නේ ෆ්‍රේම් එක. ඉතින් ඒක කරගෙන කරගෙන යන්නේ ඔය එතන මේ ඉන්නවා ඌට එහෙම කියනට ඌ තරහයි කුඩුකාරයෙක් ඉන්නවා. ඌ තමයි බිල්ඩින් කරන්නේ. ඉතින් ඌ කියනවා මේ ඌ දැන් සතිපාසල මේ මොනවාද අනුග්‍රහකෙක් වෙන්නත් ලෑස්ති. මේ තරමටම වැඩ. ඉතින් ඌට කියන්නේම කුඩුකාරයා කියලා. ඉතින් ඌ කියනවා මගේ චරිත ඝාතනය කරන්න නැතුව මට තැනක් දෙන්නයි කියලා. තන්නේ කර වැඩ. ඉතින් මං මේ වෙලාවේදී මං පොරොන්දු වෙන්නේ නැතුව කිව්වා මෙන්න මේ මගේ පැවරුමක් තියෙනවා බලන්නම් කියලා. නමුත් චිත්තගෙන නම්බර් එකට රින් කරාට රින් වෙන්නේ නැහැ. මොකද්දෝ ලයින් එක අප්සෙට් ඩයාගේ නම්බර් එක රින් වෙනවා. ආ. ඉතින් ඒක කරන්න ඒක හැබැයි එච්චරම බලපෑම් කරන්න දෙයක් නැහැ. ආහා. මේ මේ මම ආස්තරකේ නම්බර ගණන් කරනකොට මගේ නම්බර එක සාමාන්‍ය තුන් වැඩ කරනවා නෑ නෑ දැන් තුන් හතර සැරයක් මට ඕන වුණා ඒ තුන් හතර සැරේම මේ ගහනකොට ලයින් බිසි කියලා එන්නෙත් නෑ වැඩ කරන්නේ නෑ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි දයාගේක වැඩ කරා දයත් මට විකි අඳුන්ලා දුන්නා මේ ඉතිසල දවසේ ඇවිදිද්දී ඒ හරහා තමයි චිත්තවත් සම්බන්ධ වෙන්නේ දයා කතා කළා කිව්වා ඩිස්කරේජින් ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට ඔය කියන විදිහට ජර්මන් ටෙක් එකේ කට්ටිය එච්චරම පැනලා දෙන්න උදව් කරන ගතියක් නැහැ අර මෙයාගේ තියෙන ඉන්ෆ්ලුවන්ස් එකට කරන්න හදන්නේ. ඉතින් ඌහ එතකොට හරි අමාරු කෝඩිනේෂන්. අර උදව්වෙන් එනවා වගේ නෙවෙයි. නෑ මේ ඒක හරි. ඔහොම යනවනම් යන් එච්චරම ලොකු තල්ලුවක් දාන්න එපා. සාමාන්‍ය අපි අපි පැවරුමට අපි කතා කරලා නතර වෙනවා. නේ ඊයේ රවි ඇවිල්ලා ගියා. කොගල? ඔව් කොගල දැන් මොරටු යුනිවර්සිටි එකේ අවුරුදු 10ක් උගන්වනවලු සතියේ. එතන ගොඩක් කල් විද්‍යාවෙන් ලොකුද? ඔය එක තමයි ඊට පස්සේ දැන් ගිහිල්ලා තියෙනවා වොකේෂනල් ට්‍රේනින් යුනිවර්සිටි එකේ මේ මේ කොතලාවලපුර. එතනත් සීනියර් ලෙක්චර් විදියට කරගෙන යනවායි කියලා. එතකොට අර යුනිවර්සිටි වලට සතිසර සවිය දෙන එකේ ඒකට මං කව සම්බන්ධ වෙන්න කියලා මේ එයාගේ වැඩ පිළිවෙල සත්‍ය පාසලම නෙවෙයි සාමාන්‍යව භාවනා කියන එක තමයි කරන්නේ රාජා රාජාල්විස්ත කවුද කියන කරන්නේ කරේ දැන් මෙයා කරගෙන යනවා ඉතින් ඔය සතසරි සවියත් අපි වැඩ පටන් ගත්තා මේ මයින්ඩ්ෆුල්නස් රිසර්ච් රූම් කියලා රූම් එකක් දුන්නා අපිට මේ අපිට නෙවෙයි කැම්පස් එකේ ජවර්ධනපුර. ඉතින් ඒකේ සනත් කරගෙන යනවා දැනට මාසෙක සුමානක සැරයක්. සති පාසල කියලා නෙමෙයි කරන්නේ. ඒක සති සරසවිට පැරලල් යන එකක්. ඉතින් මෙතනත් මෙයා කරනවා නම් මේ අපිට පුළුවන් ඒතකොට යුනිවර්සිටි කට්ටිය එකතු වෙලා කරන්න. ඉතින් අහනකොට කිව්වා දැන් අර වගේ ධ්‍යාන මාර්ගඵල දෙන කතාව නම් කරෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් පරණ කොග්ගලම තමයි. යන්න බෑ ඉතින් ඔය චිත්‍රාට වගේ heart attack එකක්වත් එන්න බැරුවයි නේ. එම සම්මත මේ බර ටිකක් බොහොම අමාරුයි එකතු කරලා ගන්න තිබුණේ ඔක්කොම ටික වගේ දැම්මා. අහ අවිදාස්තරු ගොඩක් වැඩ තියෙන නෝත් මේ බින්දුවේ වැඩ කරලා තියෙන තාව සෑහෙන හිරේලා ඉන්න මම. මොකන්ද වෙන්නේ? කොහෙද? මේ මම සෑහෙන හිරේලා ඉන්න මේ බින්දුවේ වැඩ ඉඳලා. ආ ආ මම දැක්කා ඒකට ඒකට පුදුමාකාර මහන්සියක් වෙනවා මේ කය ගැන බලන්නේ නැතුව. ඕක මැරලා මැරලා ගිහිල්ලා ඕකෙන් බහිර ඕකෙන් ගිහිල්ලා මැරිලා බිල්ඩින් එකෙන් බහිර කියලා ඉපදෙනවා. ඒක මේක ඉවර කරේ නැත්නම් කියනවා ඒක ඒක ඉවර කරලා තමයි කරන්නේ. ඉවර කෙරුවත් මම එනවා එතකොට දුම්මල වර්මක් අරගෙන උඹට ගහලා එලවන්නේ. මැරලා මැරලා බිල්ලින් නැදලා ගිහිල්ල වෙලා ගෙවල් එක් වෙලා එනවා. ඇවිල්ලා වෙලා අර මුල්ල කරලා ජඟ ජඟ කයිදී. හිටපන්කෝ. යන්න ඉස්සලා මං කියන්නේ. ඔහොම ඔහොම වැඳගෙන කණ්ඩ සාසනයක් මේකේ නෑ එන විදිහට යන් කතා කතා කරලා වැඩ කරමු මම දන්නවා එහෙම කරන්න නැතුව ඇදගෙන යන කට්ටියක් ඉන්නවා ඒ මිනිස්සු ඔය ඇඟගෙන බලන්නද කටයුතු කරනවා නමුත් මේ පුළුවන් තරම් හදා විදාගෙන අනේක තමයි හොඳ වැඩේ එක්කෙනෙක් කරට ගත්තොත් හරිය වෙහෙසක් එනවා. හරිම මේ අසමබර වෙනවා. ඒක නිසා ඒ ටීම් එක නෑ ටීම් එක නෑ නෑ චිත්‍ර. යාර පන්තල හදන කාලේ තිබුණේ ටීම් එක දැන් කැඩිලා චිත්‍ර තනිකර අදින්නේ ඒක බර වැඩි. ඒ නිසා අනිකත් එක හැදලා බෙදලා කරමු. හොඳයි. කවුද කවුද අවසරයි සමහරවිට මට මේ භාවනා කරනකොට අදතුන් දෙකක් නැතිවලා තියෙනවා මට ඒක ගැන තේරුම් කරගන්න කියලා කතා කරේ හොඳයි අනන්ත මම දැන් භාවනා කරගෙන ඉන්නකොට එක පාරටම මට මගේ අංග නැති වෙලා යනවා මට දැනෙනවා ඊට පස්සේ මට මගේ නාසාග්‍රයට පිටුපුරු ආනාපානසතිය එකතු වෙනවා ඊට පස්සේ මට මම හැමතිස්සෙම නිකන් පාරිනා වගේ පාරිනා වගේ සාමාන්‍ය ජීවිතේදී මට දැන් මර බාහිරායත් එක්ක ලොකුලක සම්බන්ධ ඇති කරගන්න කතා කරන්න තියෙන හිතෙන්නේ නැහැ මම ඊතරේද විතර භාවනා කර කර ඉන්නකොට ආන්දර මම ඊට පස්සේ හරියට ඒක බලාගෙන භාවනා කරනකොට මට දැනෙනවා ලැබු දුර ලයිට් මෝඩ් එක නිකන් කරකෙන් ආවගේ ගන්න. ඊට පස්සේ මම ඉස්සරහ ඉස්සරහ කන්නේ ගෝල. ඒක මම උදේ නිදාගත්තා. ඊට පස්සේ මම ගෙදර ආන පරිවංශය ඇවිදින් සරි. සක්මනේ ඇවිදිනකොට දෙපාරක් තුන්පාරක් කරන මට නිකන් මේ පිටින් ඉහළට දෙමනේ යනවා වගේ දැනෙනවා. ඊට පස්සේ මට හිතෙනවා එදා එකත් එක සම්බන්ධයෙන් ගන්න මම ආයෙත් කරන්නේ නැතුව ගියේ නෑ ඒක ගල්පන්න ගියේ නෑ. ඉතින් මම මේ සාමන ගෙදර භාවනා කරනකොට මම උත්තර සම්මාසක ධර්ම දේශනා අහනවා මට මේ මම මේ සාකච්ඡාට සම්බන්ධ වෙනකොට යාළුවා මට උපදෙස් දුන්න අර මෑණිවරුන්ගේ උපදේ 18 වෙනි රිට්‍රීට් එක අහන්න කියලා ඉතින් මම ගෙදර උත්තරම අහනවා ඒක ප්‍රැක්ටිස් කරනවා ඒක අමතකම් සිද්ධ කරනවා මට ගොඩාක් වෙලාවට ගැළපෙන දේවල් කියනවා ඊට පස්සේ සංහල්ත මම එහෙම ගෙදර ඉන්නකොට මට නිකන් විතරම මම නිකන් ඉඳා ගන්නකොට මගේ මම නිකන් මට සිහිය තියෙනවා. මම නිකන් මම නෙමෙයි. ඊට පස්සේ මට එකපාරට උදවසක් උදේට නිකන් මුරුන් පාට නිකන් සුලඟකින් මම පවන් කරා. ඊට පස්සේ ඒක නිකන් විනාඩි 30ක් විතර තිබුණා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් මම ගෙදර ඉන්නකොට නිකන් අහනවා ඒ සිතින් දුන්නකස් නැහැ එහෙම බාහිර දේවල් නැහැ එහෙම ඉන්නවා ඒ ඉන්නකොට සම්මත මම දැන් මේ පෙරේදා පෙරේදා මම ගෙදරිනකොට පෙරදින ඊයේ මම පාන්දර දෙකට නැගිටිනවා මට නැගිටිනකොට මම නිකන් නිින්දෙන්නේ පාවෙනවා වගේ. ඒක මම අද පාන්දර එහෙමකට පාවෙනවා වගේ දැනද මට ටිකක් ඇහැරෙනවා. ඇහැරෙනවා වතුර සද්දුවා. ඉතින් මම ඇඳේ ඉඳගෙන මම හිතුවේ ඒ නෝතන්නට මට වහලා වහලා තියෙන මාතකන් දුන්නේ දැන් මම මගේ බඩුවට කියන මට කිසි සම්බන්ධයක් නැහැ බඩුවකට. ඉතින් මට දැන් දැනෙනවා මගේ දානවත් මාකට කියන සුදු කරපින්ක නැත්තක් වගේ තරම් කරපින්ක නැත්තක් තමයි. කරපින්ක නැත්තක් තරම් කියලා කියනවා. මම දැන් මේක පළවෙනි වගේ ඉන්නකොට මම ඒක අයින් කරන්න කියලා නිකන් ඉඳන් අයින් කරන්න මම අපතේ කිසි දෙයක් මට දැනෙන්නේ නැහැ. ඉතින් මම ඒක හැමෝම කියන්නේ ගුවන් හඳුන්වා කරන්න දෙන්නේ මම ආලා ඉන්නකට නෑ ඉන්න ජීවෙන් බලනවා ඒක මහත්මයා දැල්කේ නාවා ඉතින් අද මේ උදේ අපේ මෙතන සම්මහන්සේගේ ධර්ම දේශනාව අහනකොට සම්මහන්ස ඒ වෙලාවේ මම කිසිම කිසියක බාධා වෙලා ඒ බාධා වෙනා ඉන්නකොට මට මගේ අවත මගේ අවත සියලු දෙනාම මට නිකන් බ්ලර්ඩ් වෙලා වගේ පෙනුනේ මට ස්වාමීන් වහන්සේ මගේ ඉස්සරහින් ඩට ඇතුල් හිටියේ 10ක් විතර ඇති. ඒ ඇති වෙනකොට සම්මන්ත්‍රක වතාවත විතරක් වෙන ඒ මුතුසාමි වහන්සේගේ මූලිකවම පැහැදිලි වෙන්නේ නැහැ. වඩා මට ධර්ම දේශනාවේ ඉතා පැහැදිලිව ඉතාම පැහැදිලිව වෙනවා. මට වාතපිතාන කිසිම දෙයක් ගැන පැහැදිලිව තිබුණ මට කියන එක අපන් බ්ලොග් කරා. ඊට පස්සේ දැන් මට හිතුණා මම ඇත්තටම ගහනවද දන්නේ කියලා. ඉතින් මගේ හිත මට නිකන් ඒක මට ඇත්තටම ගහනවා දැනෙන්නේ නැහැ සම්මන්ත්‍රක. ඉතින් මම හිතන්නේ කොහොමද ගන්න ඉතින් මම දවල් දාන ගලදුවා ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩකට ඉස්සලා ධර්ම දේශනාව වල කියනකොට මම ඒ මම කියන්නේ මට නිසා මගේ ඇඟ නැහැ මට ඇඟ නැහැ මම ඉතින් අනේ මට නිකන් කිසිම කිසිම පහළ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට අර ධර්ම දේශනාවක් අහනකොට ඉතින් අමුතුම ඒ ඒ කනට ඒක දුන්නක් නැහැ මට ඒක වැස්තරඳ ගන්නවා ඉතින් ඒක තමයි මගේ අත්දැකීම මට ඒක තේරෙන්නේ නැහැ ඉතින් මම මට මම කොහොමද ආයෙත් ප්‍රයෝජන අහගන්න කියලා. ඉතින් අද සල්නාත් ඉතින් ගහන්න ලැබුණා කියන ඉතින් මම හිතන සම්ලන්ත මට ප්‍රතිචාර ලැබුවේ කියලා. මේකට විස්තර ලොකු චිත්‍රයක් ලොකු චිත්‍රයක් කියලා කියන්නේ අපි නොදන්නා ශේෂ්ත්‍රයකට යෑමක් සිද්ධ වෙනවා. ඒක කාලයෙන් ඈත්වීමක් සහ දේශයෙන් ඈත්වීමක් කියන දෙකම සිද්ධ වෙනවා. ඒ වෙනකොට අපිට කුතුහලය තමයි ඇති වෙන දේ. එහෙම නැත්නම් වික්ෂිප්ත භාවය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නුහුරුණු පුරුදු ගතිය, කෝල ගතිය, කෝඩු ගතිය එනවා. ඉතින් මේක දසදහස් ගුණයකින් එනවා මරණ මොහොතේදී. ඉතින් දැන් එන්නේ ඒක ටික ටික. ඉතින් එතෙන්දී අපි මේ කෝල ගති, කෝඩු ගති, නුහුරු ගති, නුපුරුදු ගති, බය ගති, සීමාවක් නැතුව කාලේ සහ දේශයේ ඈත් වෙන ගතිවලදී ශ්‍රද්ධාව කොච්චර තියනවද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙන්නේ. ඒ වෙලාවේදී තමන් කරන මේ වැඩේ පිළිබඳ ඇදහිල්ලක් තියනවාද කියලා. නැත්නම් ත්‍රිවිධ රත්නය පිළිබඳ ඇදහිල්ලක් තියනවාද කියලා. ඉතින් සමහර කොට ඇදහිල්ල තියෙනවා. තිබුණාට මේක බලාපොරොත්තු වෙච්ච නැති එකක්. එහෙම නැත්නම් නොදන්නා ශේෂ්ඨයකට යෑම. ඉතින් අපේ හිත හරීම සම්ප්‍රදායන කූලයි. අපේ හිත හරීම කන්සර්වටිව්. එයා දන්නේ තී ශේෂ්ඨයට ගිය ගමන් අභියෝගයක් කරගන්න. නමුත් ਸਰවචනාංශේ සඳහන් කරනවා සත්‍යය තියෙන්නේ නොදන්නා ශේෂ්ඨයක නම් අපි කොහොමද සත්‍යයට සාදර වෙන්නේ? ඒසර අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මේ නොදන්න දෙයට සාදර වෙන්නේ කියලා. නොදන්න දේ තමයි ආධ්‍යාත්මය කියලා කියන්නේ. නොදන්න දේ තමයි ආගම කියලා කියන්නේ. ඒක නිසා මේ නොදන්න දෙයට යනකොට සතියෙන් යුක්තව, සද්ධාවෙන් යුක්තව, සීලෙන් යුක්තව යනවනම් අපිට ගිහිල්ලා ආපහු එන්න පුළුවන්. නැත්නම් යනම එනව නෙවෙයි. අපිව ගෙනියනවා. ආපහු එනවා. නමුත් මේට තව එකක් එකතු කරන්ද සද්ධාවත්, සීලයත්, සතියක් තියාගෙන මේ දෙයට සාදර වෙන්න ඕන. මැරෙන්න ඉස්සෙල්ලා මැරලා බලනවා. එහෙම නැත්නම් අපි දන්න දේ ඉඳලා නොදන්න දැනට යනවා. එහෙම නැත්නම් කියා ගන්න පුළුවන් තැන ඉඳලා කියා ගන්න බැරි තැනට යනවා. ඒ තැනදී අපිට සමාජිකත්වයක් ලැබෙන්නේ අපි යන්නේ චකිතෙන් නිසා. අපි යන්නේ සද්ධාව නැතුව නිසා. ඒක නිසා භාවනා කරලා කරලා වෙන අත්දැකීම තමයි එතෙන්ට යනකොට සාදරව යනවා. මේක තමයි අලුත් පාරට නැත්නම් අලුත් ලෝකෙට දොරටුව මේකෙදි කෝල නැති වෙලා, තඹ කෝල නැති වෙලා ඒකට යන්න ගියාම විතරමයි අපේ පෞරුෂත්වය හැදෙන්නේ. එහෙම නැත්නම් අපේ පෞරුෂත්වය හැම වෙලාවෙම මේ සැකයට යට වෙලා තියෙන්නේ, අන්තභාග වෙලා තියෙන්නේ, කොර වෙලා තියෙන්නේ. ඒකට සමාජය හරි කැමැති අපි කොර වෙනවා දකින්න. සමාජය හරි කැමැති අපි අන්තභාග වෙනවා දකින්න. සමාජය හරි කැමැති අපි බයපක්ෂව ජීවත් වෙනවා දකින්න. නමුත් ඔය මල පැනපු කෙනාට තියෙනවා සමාජය කියලා කියන්නේ තාම බොක්කේ ඉන්න බබෙක් වගේ එළියට පැහිල්ලවත් නැහැ. ඒගොල්ලෝ මේ පෙකිනි වැලෙන් සම්බන්ධ වෙලා බයි ජීවත් වෙනවා. ඒ නිසා සමාජේ නැතුවත් බෑ. එහෙම නැත්නම් අපි ඔතනදී සිද්ධ වෙන්නේ ඔය කියන කාලයෙන් සහ දේශයෙන් දුරස්ත වීමෙන් වෙන්නේ මේ සමාජයේ පවතින සම්මුතිය කඩලා දාන. ආපව සමාජයට එනවා ආපව සමාජය කඩනවා. ආය සමාජ සම්මුතිය කඩනවා. ආනෝය දෙක අතරමැද වෙනකොට අපි මෙතෙක් වෙලා කතා කරපු බයට ලැජ්ජාවට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය සාකච්ඡා වෙලා නැහැ. බය ලැජ්ජාවෙන් තමයි උතෙන්ට යන්නේ. නමුත් උතරින් ගිහිල්ලා ওই නොදන්න දෙයට, නොහුරු දෙයට, නුපුරු දෙයට හුරු වුණාට පස්සේ ඒ පුඤ්ඤ පාපම් බහිනස්ස නත්ති జాగරතෝ බයං. කුම් පව් දෙක නැහැ. ඒ జాగරියානුയോഗයක් එනවා. දිතරම අවදියක් තියෙනවා. මොකද තමයි දන්නවා තමන් ඉන්නේ නොහුරු තැනක කියලා. බයක් ඉන්නේ නැහැ. මොකද ඒකට කැමැති කට්ටිය විතරයි ඔකට යන්නේ. එහෙම නැතුව නැට්ටපුකේ ගහගෙන ඉන්නවනම් අපි ආපහු වෙන්නේ සම්මත ලෝකෙට. සම්මත ලෝකේ අපිට සිටින් ඉඳින් කරනවා. ඉඳ ගනින්, හිට ගනින්, ඉඳ ගනින්, හිට ගනින් කියලා. ඉතින් අපි අපි කල්පනා කරන්න ඕනේ. පුතත් ජනෙක් වශයෙන් නම් කල්පනා කරන්නේ. ওই සිටින් ඉඳින් සහිත මේ සම්මත ලෝකේ නංගඬ ගැහිමයි මේ කියන බයක් නැතුව නොදන්න ශේෂට යෑමෙන් තමයි පරිණාමය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේක නැවත නැවත වෙන්න අරින්න මම වගේ කෙනෙක් කතා කරත් නැතත් කමඨාන සුද්ධ වුණත් නැතත් මේක නැවත නැවත වෙන්න වෙන්න ඇතුළත ප්‍රතිශක්තියක් වැඩෙනවා. මේක ඔය කියන තරම් ඔය අකකලු පාට නැහැ කියලා තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක කවදාකවත් වෙන දෙයකින් කම්පන්සේට් කරන්න බෑ පින් කරලවත් පොත් කියවලවත් භාවනා කරලවත් මොකකින්වත් කරන්න බෑ මේක කාලයෙන්මයි සිද්ධ වෙන්නේ. කාලයක් යනවා මේක සිද්ධ වෙද්දී මේ ලෝක න්‍යාය ධර්මයේ තේරුම් ගන්න මේකෙදී පොඩි වියදමක් පොඩි කැපකිරීමක් කරන්න වෙනවා කායට සහ ජීවිතේ තියෙන ආශාව දුරු කරන්න වෙනවා ඉතින් ඒතකොට සමාජය අපිට විරුද්ධව කැපිපෙන්න ඉන්නවා එහෙම ඔයාට අයිතියක් නැහැ ඔයාගේ කායි ජීවිතේ නැතුව කටයුතු කරන්න ආර්ය පරිශීලන කරන්න අපෙන් අස්සන ගන්න ඕනේ කියලා නෑ එහෙම එක බුදුහාමුදුර අපිට කියලා දීලා නෑ ජනන්සේ එළියට වැස්සේ මේ මාලිගාවෙන් කාටවත් කියලා නෙවෙයි ඒ වගේ අපිත් එකෙන් බහින්න ගියාම අපිට එක එකන එනවා මේ පෙරක දూరుකම් කියන්නේ. ගොඩ පෙරක දూరుකම් දෙන්න. ඒ තරහෙන් නෙවෙයි. එන්නේ අනුකම්පාවෙන් මෝඩ අනුකම්පාවෙන්. නිසා තමන් ඒ පෞරුෂත්වය වැඩෙන්න වැඩෙන්න ඒ කියන ප්‍රතිශක්තිය වැඩෙන්න වැඩෙන්න මේ රිස්ක් ලව කියලා කියන්නේ මේ අනතුරුදායක දේවල් වලට අත දාන්න තියෙන ආසාව වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට කට්ටිය හිතන්නේ පිස්සු ඩබල් වෙලයි කියලා. මොකද මේ හැබැයි මේ ඒක යනකොට හොඳට දෙයක් පේනවා එජෙන්ඩා එකක් නැහැ. කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. නිකන් පරිවේෂණ තෘෂ්ණාවක් තියෙනවා. පරිවේෂණ කර බැලීම සඳහා පරිවේෂණ. එවනතු මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වලට හේතු කරන දුවට එහෙම එකක් නැහැ. ඒ නිසා මම නම් හිතනවා ඔහොම කස්තිනවක් ගැහුවේ නැත්තම් මේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා. ගුරුමේ පඬිසාංශ කියන ওই ජීවිතේ ওই වගේ ගත කරන්න පුළුවන් නේ සොල්දාදුවෙක් වෙන්න ඕනේ නැත්තම් යෝගාවචරෙක් වෙන්න ඕනේ කියලා. සොල්දාදුවත් කම්මෝගෝ චිකාගෝ පැන්න එක්ක ඌ එක්කම ඉවරයි. හරිම වටිනවා. දිනනවා කියලා කියන්නේ තව එකෙන් මරණ නිසා මම ඒක කරන්නේ නැහැ. මම යෝගාවචරයක් උණයි කිව්වා. ඒක ඊට වැඩිය සෙල්ලක්කාරයි. පුදුමාකාර අභියෝගයක් තියෙන්නේ. ඉතින් මෙහෙම අපි කතා කරාට මේ කතා කරන ලෝකය කියන එකක් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. ඒ sannivedane හරි අමුතුයි. හැබැයි එතකොට වෙනමම ලෝකයකට sannivedanayak වෙනවා. ඒකට බුදුරජාණන්සේ ආර්ය ලෝකය කියලා සඳහන් කරලා තියෙනවා. මේ උසස් වීමක් දෙන්න කරන ප්‍රගති පරීක්ෂණයක් වාගේ ඔබ කොච්චරක් කයට කැමැතිද කොච්චර ජීවිතේට කැමතිද කියන කම මේකේ තියෙන්නේ. මේකේ තියෙන විදුහුරු ගතිය තමයි එක සැරේ ගෙනියන්නේ. ටික ටික ගෙනිය ගෙනිය මේවා කරන්න. ඕන වෙලාවක තමයි කැමති නම් මෙහෙට එන්න පුළුවන්. කැමති නම් ඉදිරියට යන්න පුළුවන්. දිගට කරනකොට අර නොදන්න ශේෂ්ත්‍රයට යන පරාසය වැඩි වෙන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. කවුද මේ කතා කරන්නේ? මම කතා කරන්නේ රේණුකා අර මම ගියා අර සල්පාත් රිට්‍රීට් එකට. එතකොට අර මම පළවෙනි පාර දුම්මස් වෙනකොට අර මම අන්‍යගම සිස්තින ඇතුළු මම තමයි සංඝාංශ. ඕක කියලා වැඩක් ගන්න. මම ඒක ධම්මිට කතා කරන ධම්මිට කිව්වා දැන් අද ලොක්ස්වාමිනාන්ට කතා කරනකොට ලොක්ස්වාමිනාන්ගේ ඔයා ඒකත් මතක් කරලා කියන්න. ඔව්. එදා එහෙම කියනවා තමයි මම කතා කරන්නේ. පිටගංකාරියෝ තමයි දන්නවා. ආ එහෙම කිව්වනම් මට මතක් වෙනවා මොකක් හරි නමක් දාපු එකක් <laughs> කිව්වොත් ටක් ගාලා මතක් වෙනවා නැත්තම් මතක් වෙන්නේ නැහැ. ඒක මම අහපු වින්ද මතක් කරේ නැත්තම් ධම්මී කියපු දෙයට මතක් කරේ නැහැ. <laughs> නෑ එහෙමත් කරලා මම ඉඳපු ගමන් අහනවා මේ කවුද විත්තිකාරයා කවුද එහෙමත් අහනවා. හරි ඒක ඉවරයි ඒ නඩු ඉවරයි අපි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අද මේ පැත්තෙනුත් ප්‍රශ්න නැහැ. මේ පැත්තෙනුත් ප්‍රශ්න නැහැ. තව පැය භාගයක් තියෙනවා. සම්බන්ධව තව ප්‍රශ්න මෙහෙම තියෙනවා. ආ පටන් ගන්න. අවසරයි ස්වාමීනි. අයියේ අයියෙන් කතා කරමේ. මම කන ඇෙන්නෙත් නෑ. අවසරයි ස්වාමීන් වහන්සේ. මට දැන් දවස් ටික දවසකට කලින් වුණා සුරදවසකට කලින් මට තේරුණා මම මම කිය මම මම නැති දැන් මම මෙතන ඉන්නවා ඊට පස්සේ මම නැති කරන නැති කරනකට ගියා ඊට පස්සේ එතනින් හිතන භාවනාව ඒක මට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කියනවා ඊට පස්සේ සංකල්ප කතා කරලා ඉස්සේ විතරක් කියන්නේ නෑ ඒකම මට තේරෙන නිසා මම මරණාධ්‍යක්ෂණයක් ලැබුවා වගේ තමයි ඒක තමයි දැන් මගේ භාවනාව වෙනවා මම නිකම්ම මේ භාවනා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට නිකම්ම වතුරක් තියෙන බලාගෙන ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. ඒක කියන්නේ වතුරක් තියෙනකොට ඇත්තටම යතුන් හන්දියට තියෙනවා පිටුට. ඒ විදිහට මම බලාගෙන ඉන්නකොට තමයි මම තේරෙන්නේ. නිකම්ම තේරෙන්නේ නැති භාවනා යන දේවල් තියෙනවා. ඒත් ඒක මම කියන්නේ මොකක්ද කියලා අල්ලගත්තට පස්සේ ඒක නිකම් පොඩි කරලා සාර්ථක කරලා පළවෙනි උත්තම විනාශ කරන එකයි කියලා දානවා වගේ කියලා තේරෙනවා. ඊට පස්සේ ඒක පස්සේ කොස්ම බලාගෙන ඉන්නකොට ඒ ඔක්කොම ඉස්සම් බලාගෙන හිටියට පස්සේ මානසිකව වාස්තවක පාවිනා මනසමෝහයේ ඒක ඒක මම කරන දේක තමයි කරන දේක තමයි මම හරි සිද්ධ වෙනවා වගේ තේරෙනවා. ඒ මනසමෝහයේ ඒක තමයි බලන්න මට දැනෙන දේ වගේ මේ වෙන එක Tamanට අකරදැබ්බයක් බොරු වලක වැටෙනවා වගේ පාළු ගතියක්ද දැනෙන්නේ නැත්නම් Taman කරගෙන යන ගමනට ලැබිච්ච අනුග්‍රහයක් සුබ ලකුණක් එහෙම වෙනකොට අර නිතිපතා කරන එක බාධා කරන්නේ නැතුව එහෙම නැත්නම් කාලසටහන දිගටම කරගෙන යන්න කරගෙන යන ගමන් මේකෙන් ලැබිච්ච චිත්ත ශක්තියක් එනවනේ ධෛර්යයක් එනවනේ ඒ නිසා මේ නිති කාර්යතන නිතිපතා කිරීමට ඒක යොදවන්න ඕන. ඊට පස්සේ පුළුවන් නම් වැඩි කෙරුවට කමක් නැහැ. නමුත් සතත අභ්‍යාසය කියලා මේකට කියන්නේ නිතිපතා අභ්‍යාසය සඳහා මේ ලැබෙන ලාභය පාවිච්චි කරන්න ඕනේ. සමහරවක බාධාවට ගන්න නැත්තෝ ඉන්නවා. මේ පාලනයකින් තොර වුණා වාහනේ ක්ලච් එක ගියා වගේ බ්‍රේක් ගියා වගේ තේරෙන වෙලාවකුත් තියෙනවා. සමහරකට ඒක ලාභයට තේරෙනවා. අර වගේ බ්‍රේක් ගියා කියලා තේරෙනවා නම් එතකොට ඇඟක යෝජනා කරන මොන හරි එකක් ඒක තමයි අපි ටැකල් කරලා බලන්න ඕනේ මොකකටද මේ මේක බයකට කාරණාවක් කරන මේ ශරීරයේ දෙන යෝජනා පත්‍රය මොකක්ද කියලා. මේක හේතුපාදකයක් සුභාසින්තනයක් අනුග්‍රහයක් වශයෙන් තේරෙනවා ශරීරයේ දෙන්නේ අදිෂ්ඨාන ශක්තියක්. අන්නේ අදිෂ්ඨාන ශක්තිය පාවිච්චි කරලා නිතිපතා භාවනා කරන්න ඒ පරිසරය කඩා ගන්න එපා. ඒකට කියන්නේ සමාධිස්සච නිමිත්තක් ගාහි හෝති. එදා ඒ සමාධිය ඇතිවීමට හේතුපාදක වෙච්ච පසුබිම් වෙච්ච ආසන්න කාරණා වෙච්ච පරිසරය සකස් කරලා දෙනවා. නැවත නැවත සකස් කර දීමෙන් හිතට මේ தත්තර නැවත නැවත යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා දෙන එක තමයි කරණ තියෙන්නේ. ඉතින් ඒක හිතා ගන්න ඕනේ මේ පරිසරය කියලා කියන්නේ මේ தත්ත්වේ නැවත නැවත ඇති වෙන්න පුළුවන් පරිසරය කියලා කියන්නේ පෙරපින කියලා තමයි මම කියන්නේ. ඒ පරිසරය නැති වුණා නම් මේ වගේ වෙලාවක ඉතින් කරන්න දෙයක් නැහැ. එතකොට මේ වාසිදායක අවස්ථාවකත් හම් වෙනවා කරගන්නත් නැහැ. ඊට වැඩිය හොඳ වාචිකාවතා නැති එක. මත වාචිකාවතා හම්බ වෙලා ඒක කරගන්න පරිසරය 100%ක් නම් හම්බ වෙන්නේ නැහැ. නමුත් කරගන්න පුළුවන් පරිසරය තියෙනවා නම් ඒක වටේ ඉන්න ඔක්කොටම පහන්තිය තියා වඳින්න ඕනේ. අනේ මේ මේ පරිසරයට පිංචිද්දියට තමයි හරි ගියේ. අන්නේ හේතුපාදක වෙන පරිසරය නැවත නැවත සකස් කරලා දෙන්න සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න කියන එක තමයි කියන්නේ. ඒකෙන් මම හරියට මම කිසිම දෙයක් කරන්නේ නැහැ මම පැත්තට ඉඳලා ඔහු බලාගෙන ඉන්නවා වගේ නිසා මට තේරෙන්නේ. ඒකට ගෙදර තියෙන වැඩ එහෙම නොකර අතාරින්න එපා ඌව කියලා ගුටි කණ්ඩ වෙන්නේ. ගෙදර තියෙන වැඩ ටික කරපල්ලා. ඒව කරපු නිසා කරද්දී ඔතෙන් ආවේ මෙතෙන්ද ගිහිල්ලා මොකවත් කරුවාට කමක් නැහැ. ඒක කියලා ඔක්කොම අතහැරලා අතවය අතහැරලා නිකම්ම නිකම් පඹෙක් වගේ හිටගෙන ඉන්න කියොත් එහෙම ගුටි කරනවා. අර මිනිස්සුන්ට තේරෙන්නේ නැති වෙන ඉඳලා ගෙදර කට්ටිය තේරෙන්නේ නැති උනන්දුවෙන් වැඩ කටයුතු කරනවා. කෙරුවට තර භාවනාවට ගියාට පස්සේ සොම්මයි දෙක දාගන්න. නික හැම වෙලාවෙම ඒක ජෙනරලයිස් කරන්න යන්න එපා. ඒකෙන් එතකොට වෙන්නේ පරිසරය කැළඹෙනවා. පරිසරයට කැළඹීමක් කරන්න එපා. අර අදිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ශක්තියෙන් තමන්ගේ පරිසරයේ තියෙන යොතකම් ශක්ති ප්‍රමාණය කරනවා. 100ක් කරන්න බෑ. හැබැයි භාවනා කරන්න ගියාට පස්සේ නොකල යුතු දේ නොකල යුතු දේ වශයෙන් දැනගෙන කළ යුතු දේ කළ යුතු දේ වශයෙන් අරගෙන කටයුතු කරනවා. ඉතින් ඒක මේ කලාවද්ද විද්‍යාවද්ද කියන ප්‍රශ්නේ අහුවොත් ඒකට කලාවක් කියලා කියන්නේ. ඒක විද්‍යාවක් නෙවෙයි. ඒ වෙලාවේ හැටියට මේ අවස්ථානෝචිතව හැඩ ගැහෙන එක කලාවකට වැටෙන්නේ. නිති පද්ධතියක්වත් ව්‍යවස්ථාවක්වත් එතන නැහැ. දැනේ හැටියට ඇනේ ගහන වැඩේ පිළිවෙල තමයි ඔතන කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා ඔකට කියනවා. මේ මුගදෙනෙක්ගේ ඇත්තම නෑ ඒක. මොකද දෙනෙක් හිතනවා මේක බුදුහාමුදුරුවෝ කියලා දෙයි. එහෙම නැත්නම් මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා දෙයි කියලා. ඒ කල්දාකත් බලාපොරොත්තු වෙන්න එපා. Taman ඒකට ගැළපෙන විදිහට වැඩකරන වැඩ කරලා ජොලියක් තියෙනවා. ඒ වැඩ කිරීමේ ජොලියක් තියෙනවා. වැඩ නොකිරීමේ ජොලියක් තියෙනවා. ඒකට බුද්ධචානන්සේ ප්‍රමෝදේ කියලා කිව්වේ. පොලියන්න කිව්වේ ග්ලෑඩ් ගේම් කියලා. ඉතින් ග්ලෑඩ් ගේ ග්ලෑඩ් ගේම් එකේ ඉන්න ඕනේ. විතරම ග්ලෑඩ් ගේම් එකේ හිත තියාගෙන ඉන්න එකයි කියන්නේ. ප්‍රමෝදේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා අධ්‍යයනය කියන්න කැමතියි මගේ අන්තිම අන්තිම භාවනා පරියන්කේ අධ්‍යයනම දැන් මම භාවනා කර කර ඉන්නකොට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කිසිම දෙයක් يعني තේරෙන්නේ නැති තැනට යනවා කිසිම කිසිම නැහැ චේතනාවකුත් නැහැ තමයි මහන්ත එනවා සමහර වැඩ කරනකොට මම නැතුගත්තේ කියනවා හැබැයි ටිකක් හරි ගෙදර වැඩ කරනකොට ඒක ගන්න සුද්ධ වෙනවා මේ අර කියන ප්‍රමෝදය පොඩ්ඩක දෙකට මිට එතන යනවා සංඥාන්ත ඒ අරින්න පුළුවන් හැම වෙලාවකම මේ දැනෙන්නේ නැති ගැතිය මම භාවනා කරලා තප්පර 10ක් විතර යනවා මගේ අවවාදයක් හරි හොල්ලන්න පුළුවන් වෙන්නේ එතකොටයි ඒක තමයි තියෙන අධ්‍යක්ෂින් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ නතරුණයි කියලා කියන්නේ ලෝකේ සම්පූර්ණයම කම්පන වෙනවයි කියන එක. මුළු සියල්ලම චිත්තක්ෂණයක්වත් නැතුව වෙනස් වෙනවටපත් වෙනවයි කියන එක. එහෙම නැත්නම් කම්පන චංචල වෙන එක පේන්නේ නිස්සද්ද භාවයක් විදියට. එහෙම නැත්නම් කියනවා නিত্য භාවය sorry ලෝකේ තියෙන අනිත්‍ය භාවය නිට්ටයයි කියලා කියනවා. අනිත්‍ය කවදාකවත් නතර වෙන්නේ නැහැ. ඒ අනිත්‍ය ලඟ වෙච්චාම ඒක නිට්ටි වශයෙන් පේන්නේ. ස්ථිර දේ එකම ස්ථිර දේ තමයි වෙනස් වීම. ඒ නිසා අපි ළඟ අපේ හිතේ යම් වෙලාවක කම්පන චංචල නතරුණයි කියලා කියන්නේ 100 100ක්ම කම්පණයට ගියයි කියන්නේ. 100 100ක් කම්පණය සමානයි 100 100ක් කම්පණය ඇතිකක්. භාෂාව අසන්න වෙන්නේ ඔතනදී. ඉතින් ඒක නිසා මේ ගමනේදී ඉතිහාසයේදී වෙනස් වීම හරහා තමයි අපිට තේරෙන්නේ සියල්ල වේගෙන් කම්පණය වෙනකොට පේන්නේ ඒක හිටියා වගේ. එහෙම නැත්නම් කියනවනම් අපි මේ ලෝකේ වාඩි වෙලා ඉන්නවයි කියලා කියන්නේ පැයට හැතැම්ම 1000ක වේගයේ යන වෙලාව. නිරක්ෂේ ඉන්න වෙලාව. එතකොට අපිට පේන්නේ මේ ගස් කොළන් වාතය තියෙනවායි කියලා. නමුත් මේ ඔක්කොම එකම වේගයෙන් කරකැවෙනවා. පෘථිවියේ පැත අපි 25000ක් තියෙනවා 25000 පැය 27ට කරකිනවා. පැයට හැතැම්ම 1000ක වේගයෙන් කරකිනවා. ඉතින් අපිට පේන්නේ හුලන් නතර වෙලයි කියලා. අපිට තේරෙන්නේ නැහැ පැය පැයට හැතැම්ම 1000ක යන්නේ කියලා. අපි පැයට හැතැම්ම 1000ක් යන වේගේ පැයට හැතැම්ම 300ක වේගේ යන කෝච් එකට නැගපම් බුලට් එකේ අපිට උන කිහින වේගයක යන්නේ කියලා. පිස්සු. අපි කොහොමවත් පැයට හැතැම්ම 1000ක් ගමන් කරමින් ඉන්නේ දන්නේ නැහැ. ඒ ඔක්කොම එක සැරේ ගමන් කරන නිසා ඔක්කොටම පේන්නේ නතර වෙලා වගේ. ඉතින් ඒක අපේ හිතේ වේගය සම්පූර්ණ වැඩි වෙනකොට හිතේ වේගය ලෝකයේ වේගයත් එක්ක සම්පාත වෙනකොට අපි නතර වුණා වගේ පේනවා. දෙක වෙන් වෙනකොට තමයි අපිට මේ සමාන කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රකාශයට කියනවා අනිත්‍යතාවය විතරයි ලෝකේ තියෙන එකම නිත්‍ය දෙය කියලා. අනිත්‍යතාවය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ වෙන්වීමෙන් පවතින දේ සබහ ධර්මයට අපේ භාවනා හිත ප්ලග් වෙන තැන එහෙම නැත්නම් ක්ලච් එක අල්ලන තැන දෙක සම්පාත වෙන තැනදී තමයි අපිට පේන්නේ ලෝකයේ සබහ ධර්මයට අපි සම්පාත වෙනකොට මොනම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ ඒකට තියෙනවා. මොකද හිතයි ලෝකයයි කියලා දෙකක් නැහැ එතකොට. නමුත් ඊට පස්සේ ඒක ආයෙ වෙන් වෙනකොට අරකට සාපේක්ෂව තමයි කියන්න වෙන්නේ. ඉතින් අපි මේ ඉතිහාසය තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. වෙන්ව කතා වැඩ කරන අංශු දෙකක් සමාන භාවයටපත් වෙනවා ආයෙ අංශු දෙක වෙන් වෙනවා. මේ වෙනකොට එකම දෙකක් වෙනවද දෙක එකක් වෙනවද නැත්නම් මේක මොකද්ද කියන අර්ථකථනය දෙන්න කවුරක්වත් ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒක මිනිස් හිතකට විතරයි කරන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් බලන්න වෙනස් තිබිලා තිබුණ දෙක සම්පාත වෙන හැටි මේ ලස්සන සම්පාත වෙලා තිබුණ දෙක වෙන් වෙන හැටි ඔච්චර තමයි මේ ලෝකේ තියෙන්නේ සංයෝග වියෝග සංයෝග වුණාට පස්සේ සියල්ල සමානයි වියෝග වුණාට පස්සේ කැත්තෙන් පල්ලෙන් කොටාන මරාන කියාගෙන දඟලනවා හැබැයි ආය සංයෝග වෙනවා ඉතින් ওই දෙක අතර වෙනස මේ අජත්ත බහිද්දා වශයෙන් සමුදේ වාය වශයෙන් බලනකොට පේනවා මනුස්ස හිතකට මනුස්ස හිතේ වෙන දේම මනුස්ස පිටතන කියලා බලන්න පුළුවන් ඉතින් මේක නැවත නැවත කිරීමෙන් තමයි අපි මේ ශේෂ්ත්‍රයට සමාජිකත්වය ලබන්නේ. නැත්තම් අපි වෙනස් කියන සමාජය අන්තයේ හෝ එකම කියන අන්තයේ දෙකේ හිර වෙනවා. එකමත් නෙවෙයි වෙනසුත් නෙවෙයි ඒක ලොකු සාන්ති කියනවා අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වන්නත් පුළුවන්. ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වන්නත් පුළුවන්. දෙක දෙකක් කියලා රණ්ඩු කරන්නත් පුළුවන්. දෙක එකක් කියලා රණ්ඩු කරන්නත් පුළුවන්. නමුත් මේ දෙක වෙනස් වෙන අරකින් මේකට යන්නේක බව දන්නේ කන කතා කරන්න යන්නේ. එකක් කියන්න යන්නෙත් නැහැ දෙකක් කියන්න යන්නෙත් නැහැ. ඉතින් ඒකට මේ පටන් ගන්නකොට හරි ඕක නුහුරුයි කෝලයි කෝඩුයි. නැවත නැවත වෙන්න යනවා කියලා හිතන දවසකට වෙනකොට වෙනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා. හිතේ එකලස හැදෙන්න හැදෙන්න ඕන නම් අපිට එකක් කියන්න පුළුවන් දෙකක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් පද්ධතිය කියන්නත් පුළුවන්. පද්ධතිය එක අංශුවක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ওই දෙකේම සමානම අපිලාක තමයි නැත්නම් දෙකටම නොසැලෙන හිත ගැනීම තමයි නිවන කියලා කියන්නේ. හැබැයි ඒකෙන් මේ එකයි සමස්තයයි එකතු වීමක් වෙන්නේ දෙකේ කොයි එක තිබුණත් මට කමන්නේ දෙ කොයි එකේ තිබුණත් මම මේ සැලෙන්නේ නැති මනසක් ඇති කර ගැනීමයි කරන්නේ. ඒ නිසා ඔය தත්ත්වය දැනට බාධාකින් තොරව කරගෙන යන්න පුළුවන් බහුලීගත කිරීම තමයි කරන්නේ. නැවත නැවතත් මේක ඇතිවීම සඳහා පරිසරය සකස් කරලා දෙන්න සාමාන්‍ය බුද්ධිය යොදවලා. දරුවන් සරණයි දරුවන් සරණයි. දැයි එහෙනම් වෙන මොකුත් නැත්නම් අපි එහෙනම් සාකච්ඡාව නැත කරමු පැය කාලක් තියෙනවා කාට හරි මත වශයෙන් අදහස් වශයෙන් යෝජනා වශයෙන් කරන්න තියෙනවනේ මේ නිස්සද්ද භාවයක් තියෙනවා නම් ඒකෙන් කියන්නේ අපිට පිළිස සම්පූර්ණයි අපි එමුනම් ධර්ම සාකච්ඡාව නැත කරනවා. එහෙනම් අපි මෙල්බන් නගරයට සමුදෙනවා. තෙරුවන් සරණයි. දැන් අපි නම් ඊතාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ ධර්ම සාකච්ඡාවේ මාව සටහන් කරනවා.